ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අපේසුන්දර. ආයුබෝවන් සුලවතුනි අපි මේ සවන් දෙමින් සිටින ඉරිදා සංග්‍රහයට අබ්දුල් කලාම් මේ අබ්දුල් කලාම් ඉන්දියාවේ හිටපු ජනාධිපතිතුමාගේ Children Ask කලාම් කියන කෘතියේ අදහසක් කියන්නට කැමති සිසු පරපුරට උපදෙස්. ඊට වටිනා උපදෙස් රසක් එහි බහා තිබෙනවා. එක තැනක මෙහෙම සඳහන් වෙනවා. ගුරුවරුන්ට බාරදූර වගකීම් තිබෙනවා. ග්‍රීසියේ ප්‍රසිද්ධ ගුරුවරයෙක් මෙහෙම කියනවා. ඕනෑම දරුවෙක් මා සමග අවුරුදු 7ක් වාසය කිරීමට ඉඩ අරින්න. ඉන්පසුව කිසිම යක්ෂයෙකුට ඇයි දෙවියෙකුටවත් ඔහුගේ ගතිගුණ වෙනස් කළ නොහැකි. බොහොම බරපතල කියමනක්. ග්‍රීසියේ ඒ කාලේ ප්ලේටෝ ඇරිස්ටෝටල් සොක්‍රටිස් මේ අයගේ ලයිසියම් කියන ඒ කාලේ තිබුණු අධ්‍යාපන නිකේතන සිම්පෝසියම් කියලා කියන කතිකාවල් වල තොරතුරු අපි කියවන කොට පෙරදිග ඉන්දියාවේ සම්ප්‍රදායන් කියවන විට ගුරු සිසු සබඳතාව පැහැදිලිව පේනවා. සිගාලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සදිසා නමස්කාරයේ ගුරු සිසු වගකීම් යුතුයකම් පිළිබඳ කදිමට දක්වා තිබෙනවා. මේ අදහස වර්තමානයට වටිනවා කියා හිතුණු නිසායි එසේ පැවසුවේ. කාලයකට පෙර ශීලා පීරිස් විසින් ගායන ලද ගීයක් එකතු කර ගන්නට කැමති ඉරිදා සංග්‍රහයේ ශ්‍රාවකයන්ට රස විඳින්නට. විල්ප්‍රෙඩ් සිල්වා මේ ගීතය රචනා කොට තිබෙන්නේ හින්දි ගී තනුවක් පදනම් කරගෙන බීඑස් පෙරේරා සංගීතවේදියා එහි තනුවේ ආකෘතියට නව සංගීතය නිර්මාණය කළා. මේ ගීතය ප්‍රසිද්ධ ගීතයක්. ඇයටම හොනන්නේ වූ හඬක්. ඇය සතුයි. ඇය පසුගිය කාලේ අපාතරින් වෙන් වුණා. මේ ශීලා පීරිස්. Thank you. मन हरि मन हरि सुपसिरि दियो संदुके पायों में मोहसी रे सुबह मन ආවේ දැන් සුනි මල් සුදු සඳ ගැන පායාමින් අහසේ වැය සුපමන් සුදු සඳ රැස් එයනේ ගොදෙන් පායාමින් අහසේ වැය සුපමන් සුදු සඳ රැස් එයනේ ගොදෙන් සුදු පසුබිමක කරඹ මල් කොළ ගෙලි මේවායින් රිදී පාටට නැත්නම් අඩු පාටට මුළු පිටු දෙක පුරාම සිතුවම් කෙරුණු තෘප්ත කියන පොත ගයාමන් දිසානායක වෛද්‍යවරයාගේ ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක් අලුත් නැත්නම් නවතන කවි පොත තෘප්ත මේ තෘප්ත කවි පොත ඔහු කාලයක් තිස්සේ ලියූ කෙටි සහ දිගු කවි වලින් සමන්විතයි. ඔහු මහින්ද දිසානායකගේ පුත්‍රයා. මහින්ද දිසානායක රජරට බොහෝ වැඩ කළ ගුරුවරේ. හොඳ සිංහල ගුරුවරේ, උපදේශකවරේ, හොඳ මිනිස්සේ. මේ මිනිසයා හොඳ ලේඛකයෙක්, හොඳ දේශකයෙක්. ඔහු ලියු ගීත අපි දන්නවා. දියුග්ගනේ කරුණාරත්න දියුග්ගනේ ගායකයන් ඇතුළු, ගුණදාස කපුගේ ගායකයන් ඇතුළු බොහෝ දෙනෙකුට ඔහු රචනා කොට තිබෙනවා අලුත් පරපුරට සුනිල් ඉදිරිසිංහයන්ට ඔහුගේ පුතා වන ගයාමන් දිසානායකත් ඉතා විශිෂ්ට ගීත කිහිපයක් 20 30ක් පමණ රචනා කොට තිබෙනවා. ඔහුගේ අලුත් කවි පොත අපසිද්ධත්තා. ඒ කවි පොත කියවමින් සිටින අවස්ථාවක මෙහෙම කියන ඔහු පෙරවදනේ මානමින් සොයාගත් කිසිත් මේ කවෙහි නැත මට ඇසුණු මට පෙනුණු මට දැනුණු ඔබෙන් ඉල්ලාගත් දේහි සුවඳ මෙහි අඳින්නට පැත් කළේ. පුදල දීර්ණේ මෙහෙමයි. ලස්සන කවියක්. අකුරු අඳුන්නා දුන් ආදර අම්මාට ගීයක රස දැන්නූ අප්පච්චීට මිතුරු සොයුරු සෙනෙහැති දූ දරුවන්ට දිව්‍ය කවිය කරවන සුන්දරිය ඔබට. ඉතා හොඳ කවි කීපයක් අපිට ඒ කවි පොතේ දකින්නට පුළුවන්. ඇතැම් කවි සදැස් ආකෘතියට ලියා තිබෙනවා ඇතැම් කවි නිසදැස් ආකෘතියට නිදහස් ආකෘතියට ලියලා තිබෙනවා. හැම නිසා ඒ කවියාට සුබ පතනවා මට හෝ අනුන්හට අවැඩක් නොවේමි කිසිවිට මා දැනුම් පමණට නොවෙම් බොරුවක් කිසිම අයුරට ශීලය සංක්ෂිප්තව කියන කවියේ එසේ සඳහන් වෙනවා අලුත්තුර පරණ කුට්ට අම්මෝ හිසේ ඇම්ම නව කැබිනට් මණ්ඩලයක් ඒ කවියේ පෙළි තුනයි ඉතින් ඒ අදහස් කවි සංකල්පනා සමග අපි පිවිසෙමු විශාරද නන්දාමාලනියගේ හඬ මිහිරි නන්දින් ගැයූ ගීතයකට සමන් දෙන්නට මේ ගීතය ලියුවේ උදේසිරි පතිරණ අමරදේවයන් ගායන රුවන්මලි ගීතයත් ඔහුගේ නිර්මාණයක් මේ ගීතය පණ්ඩිත අමරදේවයන් කලකට පෙර ගැයුවා නන්දාමාලනියද මේ ගීතය ගයා තිබෙනවා තනුව සංගීත නිර්මාණයක් අමරදේවයන් සතුයි. අද අපි විමසන්නේ රස විඳින්නට විශාරද නන්දාමාලනී ගැයූ ගීතය. Thank you. ගමනේ දුක් දාහි නිවාලන දීපද මුවගින් පිට වෙනවා දීපද මුවගින් පිට ගමනේ කරදර පොදි බඳ ගැල පිට පටවා මරුමය කලු ගොනු පෙරටුවේ බැඳගෙන මේ ජීවන මග අප යනවා ඒ ගමනේ දුක් වෙනවා අනුරාධා නිල්මිනි කිවිලියගේ ඉරුතු කවි පොත 2023 රජත පුස්තක සම්මාන නිර්දේශිත කාව්‍ය සංග්‍රහය. ඒ වගේම විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලෙ අවසාන වටේට තේරෙනවා. ඇයගේ කවි බොහොම වේගවත් හැඟුම් දනවනවා යථාර්ථය පිළිබිඹු කරනවා. ඇය කෙටි කවි කීපයක් මෙහි බහා තිබෙනවා. පල්වතුර වලකත් රෑ මැද හඳ. බස්රී ඇස් කවුළු මැදත් චෙරිවියන්. ඒ රචනය පුරාම ගෙල සිර කළ වචන. අරමුණ සොයා මහා කඳු මුදුන් පසුකොට හැවි හැවි ගලා සිහිලක් පතන පෙදෙසට යන මඟ පසමිතුරු ගල් බොරළු තිබුණට නවතුණු හැකිද දුර යන ගමන ගඟකට එපා හකුළු වන්නට ඇස් ඉඳ හිට පැටලුණාට තවමත් ඉතිපැරණි මකුළු දැල් මුක්තක නැත්නම් කෙටි කවි ආරක් අපිට තියෙනවා හයිකු කවි මේ කවි ජපන් කවි ඒ වගේ ආభాසයකුත් තියෙන හැබැයි ඇතම ස්වාධීන වූ කවි ආරක්කය මතු කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඇයට අපේ සුභාෂිංසන පිරිනමමින් පහුගිය රශ්මි උෂ්ණ නැත්නම් නියං කාලේ බොහෝ තැන්වල අහසේ සරුංගල් දුටුවා. අගෝස්තු මාසේ කොහොමත් සරුංගල් යවන කාලෙනේ සරුංගල් ගැන ගීත කිහිපයක් අපි අපේ සිංහල ගීත වංශයේ අසා තිබෙනවා. සීති ප්‍රනාන්දු ගායකයාණන් සරුංගලේ කියලා ගීතයක් ගැයුවා. නන්දා මාලනී සරුංගලේ වරල් සැලේ කියා ගීතයක් ගැයුවා. සිසිර සීනාරත්න අහසේ ඈතට පාරේ යනවා සරුංගලේ කියලා ගීතයක් ගැයෙනවා. එකපාරටම වැස්ස කඩාගෙන වැටුණා. ක්‍රිකට් තරඟවලට පවා බාධායි. වැස්ස වැටෙනවා කීවේ ඔක්තෝබර් මාසේ 15 වෙනි පස්සේ. නමුත් විවිධ දෙගමෝසම සක්‍රිය වෙනවා. එම නිසා අහසේ සරුංගල් දකින්න බෑ. ඒ ලපැටියන්ගේ හිත්වල සරුංගල් දකින්න පුළුවන්. ඉතින් අපි සරුංගලේ ගැන ගීයක් අහනවා. ආසේ ඇත්තට වාවී යනවා සරුංගලේ කරුංගලේ පුංචි තිතක් වී පුංචිම පුංචි තිතක් වී ඇතින් නැතට ඉගිලී යනවා ಸರುಗಲೇ ಸರುಗಲೇ ಸರಸಿಲಿದಾಲ ಕೌದ ಹಡಕಲೇ කරුංගලේ නෑ දන්නේ අන්නේ ලෙස නිදහස සොයන ඔබේ හිත මා සසලන්නේ ඔබේ හිත මා සසලන්නේ ආසේ තැන තැන බැලපෙනු නැති දෝබට පෙනෙන්නේ නැති දෝබට පෙනෙන්නේ ආසේ ඇත්තට පාවී යනවා සරුව

ජන සාහිත්‍යයේ සුලභව දකින්නට ලැබෙනවා. මෙම ශ්‍රුති යෙදුම් කලාත්මකව යොදා ගනිමින් ලබ්ලිවේ අපේසිංහ කවියා දීපද රචකයා කළ ගීතයක්. මේ ගීතයේ ගැමි ප්‍රේමයක ඡායාවක් පෙන්눔 කරනවා යයි මඩවලස් රත්නායකයන් සින්දු විස්තරයේ පොතේ ලියලා තියෙනවා. ඉතින් අපි කල්පනා කළා තනුව සංගීතය තමන්ම නිර්මාණය කර ගනිමින් W.A. අබේසිංහගේ ගීයක් ඒ ගීයට මිහිර කැවූ කුලරත්න තෙන්නකෝන්ගේ මේ ගීතය ඔබ වෙත ගෙන එන්නට ඉදිදා සංග්‍රහයෙන් මේ එම ගීතය වෙනකන් මල් වර්ෂා වෙනකන් මල් වර්ෂා ළමදේ කොමර වරුසා මෙනික ගෙල වට සාබිඳු වරුසා මෙනික ගෙලෙරි මල් පෙති වරුසා මෙනික ගෙදැසේ ආදර වරුසා වැරදිගේ මැනිකේන වෙලාවේ එකතිය මාලේ සුද ගැ වෙන වෙලාවේ මැනිකේ වරුසා වැහැපන් මල් වරුසා වැහැපන් මල් වරුසා වැහැපන් මල් වරුසා දෙගොඩ තලා යන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක